කාල වේලාව නම් නිම වීගෙන යනවා ඉන්දික මහත්තයාට තව මොකුත් ප්‍රශ්නයක් තියෙද? අවසරයි හඳුරන්නේ. ඔව්. අර අර්ථ ප්‍රඥාප්තිය ගැන පැහැදිලි කිරීමක් කරගන්න උවමනාවක් ඇති වුණා. හඳුරන්නේ දැන් මෙහෙම හිතමු මම මේ හිතන විදිය පරිදිද හරිද කියලා වහන්ස කියන්න පුළුවන් ලොකු දෙයක්. දැන් අපි කියමු චන්ද්‍රවිලාම්ගන්ගේ පාරමිතා ප්‍රකරණය පොත තියෙනවා. මේ පොතේ කරුණු තියෙනවා. එතකොට උන්වහන්සේ මුලින්ම ලියපු පොතක් තියෙනවා. අතින් ලියපු එක. ඊට පස්සේ අපි ඒකේ මුද්‍රණ කරනවානේ මේ පොත මුද්‍රණයෙන් එන පොත. එතකොට ඒ මුල් පොතේ තිබිච්ච කම තමයි අපෝ මුද්‍රණය කරන්නේ. එතකොට හඳුරන්නේ දැන් තන දැන් පොත කියලා ගත්තොත් අර භෞතික පොත නෙමෙයි නේද හඳුරන්නේ. එතකොට දැන් අපි ගමු මුල් පොත මුල් පිටපත අතුරුදහන් වුණත් ඒ කරුණු වෙන විදියකට තියෙන්න පුළුවන්. සමහරට ඩිජිටල් පොතක් විදියට තියෙන්න පුළුවන්. එතකොට හඳුරන්නේ එතන අර පොතේ තියෙන කරුණු ටික හරියේ එය අදහස් ටික ඒක අර්ථපඥප්තිය කියලා ගත්තොත් හරියද හඳුනන්නේ එතන ඇත්තටම අපිට එහෙම කෙලින්ම කියන්න බෑ එතන තියෙන්නේ නාම ප්‍රඥප්තියක් තමයි මොකද එතන තියෙන්නේ සංඥා නාම ටිකකින්නේ හඳුන්වලා තියෙන්නේ එතකොට අපිට නිකන් උදාහරණයක් හැටියට දල වශයෙන් තේරුම් ගන්න ඒ වගේ උදාහරණයක් ගන්න පුළුවන් නමුත් ඒක අර කෙලින්ම ඒක අර්ථප්‍රඥප්තිය කියලා එහෙම පනවන්න බෑ. දැන් ඇත්තටම අතීත කාලේ ඔය කටපාඩමින් ගේනකොට මේවා ග්‍රන්ථ හැටියට තමයි ගෙනන් තියෙන්නේ. ඉතින් ග්‍රන්ථ කියලා කිව්වට මේ සටහන් කරපු ග්‍රන්ථ නෙමෙයි. කටපාඩම් කරගෙන ආපුවා. ඒ නිසා ග්‍රන්ථ කියන එක තුල ඔබතුමා කිව්වා වගේ ඒ කරුණු ටිකයි අන්තර්ගත වෙන්නේ. ඒ ටිකයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඒ ටික ගේන්නේ ලිඛිත මාධ්‍යෙන්ද එහෙම නැත්නම් රූප හැටියටද එහෙම නැත්නම් කටපාඩමින්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක හොඳ කාරණයක්. හැබැයි එතන ඒ ග්‍රන්ථයක් හැටියට අපි සකසලා තියෙන්නේ සංඥා නාම ටිකක්. එතන තියෙන්නේ සංඥා ටිකක්. එතකොට ඒව ඔක්කොම නාම ප්‍රඥප්ති කියන ගණයට තමයි ඇතුළත් වෙන්නේ සංඥා නාම වලින් තමයි එක එක කර්ම අභිධර්ම කර්මද හැම දෙයක්ම විග්‍රහ කරලා තියෙන සංඥා නාම වලින් ඒ නිසා තමයි මේ මේ අර්ථ ප්‍රඥප්ති මේ නාම ප්‍රඥප්ති වලදී අපි කිව්වේ නාම ප්‍රඥප්තිය කියලා කියන්නේ පරමාර්ථ ධර්ම සහ අර අර්ථ ප්‍රඥප්තියේදී කතා කරපු යම්තා කරුණු නම් කරන්නට හඳුනා ගන්නට තියෙන සංඥා තමයි එතන නාම ප්‍රඥප්ති හැටියට හඳුන්වන්නේ. එහෙම අපේ අඳුරේ. සංඥාත්යක් ගත්තහම ඒකේ කොච්චර ගැඹුරු අපි හිතමු අභිධර්ම ග්‍රන්ථයක් ගත්තා වුණා ඒ අභිධර්ම ග්‍රන්ථයේ තියෙන අභිධර්ම කරුණ උනාට ග්‍රන්ථයක් හැටියට ගත්තාම ඒකේ තියෙන නාම ටිකක් විතරයි සංඥා ටිකක් විතරයි. මට අර ඊට උඩ එකකට ගියොත් තාමුරනේ ත්‍රිපිටකය ගමුකෝ දැන් ඔබ වහන්සේ කිව්වා වගේ ත්‍රිපිටකයෙන් කටපාඩමින් ආවා ඊට පස්සේ අර වැමිලි තියාසායත් එක්ක ඒක ග්‍රන්ථාරූඪ කරා ඊට පස්සේ ඒ දැන් මුල් පිටපත අපි ගාව නැහැ නමුත් අර ඒකේ වෙනත් පිටපත් තියනවානේ ඒ එතකොට ඒ ඒකේ අන්තර්ගත ත්‍රිපිටකය තියෙනවා ඒ නොනැසි නමුත් මුල් කාලේ මුල් කාලේ මොකක්වත් තිබුණේ නැහැ. හාමුදුරුවන්ගේ චිත්තසංතානය තමයි ඒකේ ග්‍රන්ථය වෙන්නේ. ඒක එතන තමයි ඔක්කොම ටික තියෙන්නේ. ඒ නිසානේ මෙවැනි තියාසාය කාලේ හාමුදුරුවෝ ඔක්කොම එකතු වෙලා ඒවා සජ්ජායනා කර කර ඒව අඩුපාඩු සකස් කරගත්තේ. ආ ඒක ඒක හොඳ වටිනා කාරණයක්. හරි. වංශර පිං සිද්ධ වෙනවා. හොඳයි. තරස්සන්නයි.